පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි කවුරුණිය ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වෙනකොට ඒකෝ ඥාන ජෝති ඥානාරාම ආරණ්‍ය සීනාසනේ පදනම් කරගත්ත මේ අපේ භාවනා වැඩමුළුවේ පස්වෙනි දවසේ අද දෙසැම්බර් 17 වෙනිදා මේ තාක්කල් අපි හැමදාම දෛනික චාරිත්‍රාක් වශයෙන් විශේෂයෙන් මේ වෙලාවේ ධර්ම දේශනාවක් සඳහා වෙන් කරලා තියාගත් අදත් අපිට ඒ සඳහායි කාලය ලැබිලා තියෙන්නේ. ඉතින් මේ දේශනා මාලාවටම ප්‍රස්තුතේ වශයෙන් මාතෘකාව වශයෙන් තියාගත්තේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය සිංහල බෞද්ධයන් අතර බොහොම ගෞරවයට භාජන වෙච්ච පටන සූත්‍රයක්. ඒකෙදී මේ වෙලින්ටන් වලදී විශේෂයෙන්ම අපි ඉස්රායෙල් තියාගත්තේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ ත්‍රිපරිවර්ත දේශනා නැත්නම් ද්වාදසාකාර ඉදිරිපත් කිරීම. එක එක සත්‍යයක් සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය වශයෙන් ඉසලයේ සත්‍යය මූල ධර්මයක් වශයෙන් ඉදිරිපත් කරන සරුවචන් වහන්සේ ඒක දන්නා කෙනෙක්, ඒක දැකගත් කෙනෙක්, ඒ සඳහා කළ යුත්තේ මොකද්ද කියන එක නැත්නම් Taman ඒ සඳහා දක්වන අනුග්‍රහය කෘත්‍ය ඥානෙ වශයෙන් පෙන්නලා දෙනවා. ඊට පස්සේ මේ දේකට නිමකට නිම කිරීමෙන් ලැබෙන දැනීම මම මේ කළ කොට නිම කළා කියනකොට ඒක කෘත්‍ය ඥානෙ වශයෙන් සඳහන්. ඉතින් අපි අද ඉතේට තියාගත්තේ දුක්ඛ නිරෝධගාමී පටිපදා ආර්ය සත්‍ය වශයෙන් දීර්ඝ වශයෙන් නම් කරන නැත්නම් මාර්ග සත්‍ය වශයෙන් කිතියෙන් නම් කරන අන්තයයි. ඒකට හඳුන්වා දෙමින් අපි ඊයේ සෑහෙන වෙලාවක් ගත්තා. ඒ මාර්ග සත්‍යයේ ගැනෙන මධ්‍යම ප්‍රතිපදාව එහි ගැනෙන ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි මාර්ග සත්‍ය කියන්නේ. ඒක තමයි අපේ ඉගැන්වීම් වල සර්වඥාන්ති ඉගැන්වීම් වල මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි මධ්‍යමාවත කියලා කියන්නේ. ඉතින් මේකේ අපි ඊයේ වෙලා ගත්තේ ඇත්තටම සම්මා දිට්ඨිය පිළිබඳව පොඩි පොඩි නිදර්ශන ඉදිරිපත් කරගෙන භාවනා කරන යෝගාවචරේකට ඒ විප්ලවීය විදිහට එහෙම නැත්නම් රැඩිකල් වාදීව මේ Taman දැනටමත් ලබලා තියෙන අත්දැකීම් අනුව එහි ගැඹී තිබෙන මේ ධර්ම කොටස මත කර ගැනීමෙන් මත්තට බලාපොරොත්තු වෙන ඒ උසස් ඥාන එහෙම නැත්නම් ගැඹුරු විදර්ශනා ඥාන හෝ මාර්ග ඥාන ඵල ඥාන වලදී මෙයම තමයි නැවත නැවත සිද්ධ වෙන්නේ ඒක නිසා ඒක පිළිබඳව ඔබ්බක්තියක් හෝ එහෙම නැත්නම් කුතුහලයක් දනවන්නේ නැතුව ඒ ලබාගෙන තියෙන කොටස් මතින්ම ඒ යම් වෙලාවක ඒක හරි මාවතට හරි ක්‍රමයට හරි දෘෂ්ටියට බැලුවොත් ඒක සඳහා පැමිණිච්ච මාර්ගය ඒ චිත්තක්ෂණයම Tamanට වැටහෙන බවත් පිටකම්ම එහෙම නැත්නම් ඒ සාක්ෂාත්කරණය කුංචු කුංචු මට්ටමින් සිදු වෙනකම්ම මාර්ගය පිළිබඳව සැකය විචිකිච්ඡාව හිතේ පවතින බවත් අපි මතක් කරගත්තා. අද මම බලාපොරොත්තු වෙන්නේ එවැනි සම්මා දෘෂ්ටියක් නැත්නම් පුළුල් දෘෂ්ටියක් නිවැරදි දෘෂ්ටියක් ඇති කරගත්ත කෙනාගේ සංකල්පමය වශයෙන් වෙන්න පුළුවන් වෙනස්කම් පිළිබඳව සර්වඥාන්සේ ඉඟි කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ සංකල්ප කෘතිමව හිතට වද්දා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අනුව හිත මෙහෙවන්න ඕනේ කියලා. නමුත් මේවට ඇහුම්කන් දෙනකොට තේරෙනවා මේවා සම්භාව වෙලාවල් වලට මෙවැනි සංකල්ප භාවනාවේදී පරියන්ක භාවනාවේදී සක්මනකදී නැත්නම් එදිනදා ජීවිතේ කටයුතු කරනකොට වැටහෙනවා ඒක හරිදෝ වැරදිදෝ කියන එක ආධුනික යෝගාවචරයට ඒක තේරුම් බේරුම් කරගන්න අමාරුයි. අන්න එවැනි අවස්ථාවක මෙන්න මේ මේ කොටස් සරුවචන භාසිත නැත්නම් සරුවචන වහන්සේ විසින් සාධුයි සම්මත දේවල් කියලා දැනගත්තොත් ඒ මතුවෙන මතුවෙන සංකල්පයක් පාසා ඒක යහ කල්පනාවක්ද නැති එකක්ද මිච්ඡා සංකල්පයක්ද සම්මා සංකල්පයක්ද කියලා තේරුම් ගැනීමට ආධාරයක් හම්බ වෙනවා. නැත්නම් සුත්තමය ඥානය ඒ ප්‍රත්‍යක්ෂයත් එක්ක <clears throat> ගලප ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒ අනුව බලනකොට මේ සම්මා සංකප්ප නැත්නම් සම්මා දෘෂ්ටි සම්මා දිට්ඨිය නිසා ඇතිවෙන මේ සම්මා සංකප්පය හේතුඵල ධර්මයක්. වෙන විදිහකට කියනවා සම්මා සංකප්පය මේ අද ගන්න හදන මාතෘකාවට ආසන්න කාරණාව පාදක වෙන්නේ සම්මා දිට්ඨියයි. ඒක තව විදිහකට කියන්න පුළුවන් මේ සම්මා සංකල්ප අපි කොච්චර පොතකින් දැනගෙන හිටියත් කල්පනා කරලා හොඳයි කියලා හිතට වද්දාගත්තත් අපි හිතේ සම්මා දිට්ඨිය ඇති වෙනකම් මේ සම්මා සංකප්ප ස්වභාවයෙන් පහළ වෙන්නේ ඒ පහළ වෙන හරියක් කෘතිවත්. නමුත් යම් වෙලාවක සම්මා දිට්ඨිය නැත්නම් යහ දෘෂ්ටිය පුළුල් දෘෂ්ටිය පහළ වුණා නම් ඒ හිත භාවනා ජීවිතය යනකොට අනිවාර්යයෙන්ම මේ කියන සම්මා සංකප්ප වලට පෙළඹෙනවා. ඒ සම්මා සංකප්ප නැති තැන සම්මා සංකප්ප වෙනුවට පහළ වෙන කුණු ගොඩට තමයි මිත්‍යා සංකප්ප කියලා කියන්නේ. මේ මිත්‍යා සංකප්ප ආශ්‍රයෙන් තමයි අපිට සම්මා සංකප්ප හඳුලා දෙන්න වෙන්නේ. මේ මිත්‍යා සංකප්ප නැත්නම් මිත්‍යා කල්පනා සඳහන් කරන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසා නැත්නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියලා. ඒකෙදී ඒ අතහල යුතු අන්ත දෙක ගැන කතා කරනකොට අත්කිලමතාන යෝගයේ වශයෙන් සඳහන් කරන්නේ සංකල්පන වශයෙන් බලනකොට කාම විතක්ක තමයි. ඒ ඉඳුරම් පිනවීම එහෙම නැත්නම් ආස්වාදය විනුවින් කෙරෙන කල්පනාවලට කියනවා කාම විතක්ක කියලා. ඊට පස්සේ ඒක සාක්ෂාත් කරගන්න බැරි වෙනකොට ඒක අතින් පරදිනකොට වරදිනකොට ඒ ව්‍යාපාද විතක්ක පහළ වෙනවා. ව්‍යාපාදී කියලා කියන්නේ අනුන්ට වනස්සිත අනු කෙරේ වනස්සිත විලක් නැත්නම් වන විනාශ කරන අනුන්ගේ සුභ සිද්ධිය හිතසුව භාවය නොපතන ගතිය ව්‍යාපාද විතක්ක. ඒ සඳහාම දුරදිග ගියොත් විහිංසා විතක්ක වගේම විතා ව්‍යාපාද විතක්ක විහිංසා විතක්කත් හිංසාවල් පිණිස දැඩි ද්වේෂයෙන් කරන කටයුතු දක්වාම මේ විතක්ක යන්නේ මේ තුන සඳහන් කරනවා මිච්ඡා විතක්ක වශයෙන්. එතකොට මේ තුනේ අභාවය නැත්තම් මේ තුන නරකනම් කළුනම් හොඳ සුදු පැත්ත පෙන්වන්නේ කාම විතක්කයන්ගේ ප්‍රතිස්ථාපණය තමයි නික්කම විතක්කය. නික්මීම. කාම විතක්කය අල්ල බදා ගන්න දෙයක්. ඒ අනුව තමන් දාස භාවයට වාල් භාවයටපත් වෙනවා. ඒ දාස භාවයෙන් වාල් භාවයෙන් මිදිලා ඒ කාම වස්තු ක්ලේශ කාම වස්තු කාම වශයෙන් තියෙන මේ කාම වස්තුන්ගේ මිදීමට කියනවා නෙක්ඛම විතක් කියලා. ඒක අබිනිෂ්ක්‍මණය වශයෙන් සමහර වෙලාවට සඳහන් කරනවා නික්මීම. යම් කිසි කෙනෙකුට මේ දැනට තියෙන මේ කාම පිටක්ක ඒ සම්බන්ධ ක්‍රියා වචන දැඳීම් වෙහෙස කර දැනිලා මට මේ වාගේ නිදහස් වෙන්න ලැබේවා කියලා අදහසක් වශයෙන් හෝ පහළ වෙනවනම් විතක්කයක් පහළ වෙනවනම් ඒකට කියනවනේ කම විතක් කියලා. ඒක අපි සාමාන්‍යයෙන් ඉදිනදා ජීවිතයේ භාෂාවෙන් කියනවනම් කියන්නේ සංසාරේ බය දැකලා සංඛාර බයෙන් ගැලවීමට කරන හිතිවි. ඒක නිසා මේ නෙක්ඛම විතක්කේට පදනම් වෙන්නේ තමයි මේ ගත කළ ජීවිතයේ මෙතෙක් දකින්න හම්බෙච්ච මේ දාහ පරිලාහ. එහෙම නැත්නම් දවන තවන ගති. පොළන ගති, දවන ගති, තවන ගති පුරාවට මේ ජීවිතේ තියෙන. ඉතින් අපිට ඒ කාම විතක්ක පහළ වෙන්න ගත්තොත් ඒ වගේ දවන තවන ගති අසවලාගේ වැරද්ද එහෙම නැත්නම් අසවල් දේ නිසා කියලා වයින් කරලා මේ ටික නැත්තම් මට මේ ජීවිතයේ මේ සංසාරේ සැපක් ආස්වාදයක් ලබන්න පුළුවන් කියලා ඒ ඇති වෙන දැවිලි දැවිලි ගැති පිළිබඳව වර්ධව කල්පනා කරොත් ඒක කාම විතක් කියනවා යම් වෙලාවක තමන්ගේ මේලීමක් ඇති වෙලා මේ කොහොම කරත් අවසානයේ ඇති වෙන්නේ ඒ දවන තවන ගති තමයි. සංකාපන පීලන ගති. තවන පෙළන ගති. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි මේ තවන පෙළන ගති වලින් ආත්පසින්ම මිදෙන්න ඕනේ කියලා. සංසාරයේ තියෙන ආධිනව දැකලා නිදීමේ මිදීමේ කල්පනාට නෙක්ඛම සංකප්ප කියලා කියනවා. ඉතින් නෙක්ඛම සාමාන්‍යයෙන් කාය විවේකයේ සඳහා ගී ගෙහින් නික්මීම කියලා අපි සාමාන්‍යයෙන් ওই පොත්පත්වල කියනවා. කාම මේ ලෝකයේ අපිට තියෙන කායික විවේකයේ සඳහා අපි දැන් මේ ඉන්නේ නික්මිලා. කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාති පිරිසින්, කුඩා වූ වේවා මහත් වූ වේවා වස්තු පිරිසින්, වස්තු සම්භාරයෙන් අපි දැන් වෙන් වෙලයි. වික්‍රම වහන්සලා ඉන්නේ ඒක ලංකාවේ හැටියට ජීවිත පරිත්‍යාගයෙන් මේ යාව ජීව කරනවා. දැන් මේ නිසේනාතනයකට යනවා, පන්සලකට යනවා, එහෙම නැත්නම් භාවනා වැඩමුළුවකට යනවායි කියලා කියන්නේ යම් කිසි කාලයකට හෝ ඒ නික්මීමේ අදහස. ඊට පස්සේ තියෙනවා චිත්ත විවේකයේ පිණිස කාය විවේකයේ කියලා කියන්නේ මනුස්සයෙන්ගෙන් පිරිසින් අයින් වෙලා විවේකී ස්ථානට යන එක. නමුත් නිල වාඩි වුණාට පස්සේ හිත මීවැද්දේගේ ඔළුවට කරකෙන මීමැසි පොදියක් වාගේ ඇවිස්සෙනවානේ. හිතේ කිසිම විවේකයක් එන්නේ නැහැ මොකද මේ ඇතුලේ තියෙනා වූ නිවර්ණ ධර්ම ඇවිස්සෙනකොට එව්වා සංසිඳවා ගත්තොත් සමත ක්‍රමයකින් සමතේකටපත් කරගත්තොත් මේ ඇතුළත පහළ වෙන දේවල් ඒකට අපි කියනවා චිත්ත විවේකය කියලා. එතකොට තේරෙනවා කාය විවේකයේ තිබුණ චිත්ත විවේකේ ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. කාය විවේකයක් ලැබෙන චිත්ත විවේකයක් ලැබුණොත් අන්න එතකොට අර නික්මීමේ වටිනාකමක් තියෙනවා. අදිට වැඩිය තද බල බරපතලකමක් තියෙනවා. ඒක දක් තියෙනවා. නමුත් එතකොට තේරෙනවා ඒ ප්‍රයත්න කරන තාක්කල් ඒ අභ්‍යාසයේ තියෙන තාක්කල් අර චිත්ත වීකේ තිබුණාට ඒව හැලහැප්පිච්ච ගමන් ආයෙ හිත ඇවිස්සෙනවා. චිත්ත වීකේ නැති වෙනවා. ඉතින් මේ චිත්ත වීකේ සඳහා සප්පාය කර්ම කියලා දැනදි විතරක් ප්‍රයත්නයේ ප්‍රතිඵල වශයෙන් ලැබේ. ආයෙ ප්‍රයත්න අසාර්ථක වුණොත් මේවා හෙල්ලෙනකොට ආයෙ මේ චිත්ත වීකේ නැති වෙනවා. හරියට දියකඩක මතු පිට කිසියම් කුලක් ගැති වෙනකොට දුර ඡායාව පෙන්වනවා. ආය උලන් වැදුනොත් වෙන මොකක් හරි කලබලයක් වුණොත් අර මත පිට තියෙන සාමතල ගතිය ආදාස ගතිය නැති වෙනවා. ඒ නිසා කෙනෙකුට හොඳට කැපරෙන් බලනකොට පේනවා මේ නික්මීමේ නැත්නම් මේ විවේකයේ අන්තිම එක තමයි උපදි විවේකය. ඒ කියන්නේ සියලුම අනුසයගත කෙලෙස් පවා අයින් කරුවට පස්සේ ඇති වෙන විවේකය. ඉතින් ඒකේ ලෝකයා හඳුනන්නේ මේ ගීගේ නික්මීම තමයි බරපතල විදියට. ඒක පව අමාරු. ඒක පව අමාරුයි. ඒක මේ එක්කෙනෙකුට වෙච්ච එකක් නෙවෙයි ඒක ස්වභාවය. ඒක තමයි කාමයාගේ හැටි. ඒකට එක තැනක ඒකේ තියෙන බරපතලකම පෙන්වන්න දරුවචනාංශේ මතක් කරනවා. යම් කිසි අඹුදරු අඹු සම්බියෝලක් දරුව කවුරක්වත් නැහැ නෑදෑය කවුරක්වත් නැහැ දෙන්නට දෙන්නගේ ධර්ම විතරයි හොඳටම වයසයි කිසිම භූතලයක් නැහැ. ඒ දෙන්නට තියෙන්නේ මිට ගෙවිච්ච, තලයේ ගෙවිච්ච දෑකැත්තක් විතරයි. දවස පුරාම මේ මිට ගෙවිච්ච, තලයේ ගෙවිච්ච දෑකැත්තේ තනකොළ කපලා යකරි හම්බ කරනවා. ඒ හම්බ කරන දේ තේරම රැක ගන්න කබඩාවක් විදියට තියෙන පරණ ලබු කට්ටක් විතරයි. ඒ ලබු කට්ටේ තියෙන හරියක් විතරයි මුළු බුදුරේට තියෙන්නේ. එදා වෙනකොට හැන්ද වෙනකොට මේ ලබු කට්ටේ තියෙන මුංගට පතක් විතර ඒක සම්මන කාලා දැන් හෙට වෙනකන් ඉන්න පුළුවන්. නිදා ගන්න තියෙන ගේ පැදුරු කොල්ල තුලින් හදපු එක මේ පැත්තෙන් එන කපුට ඒ පැත්තෙන් යන ධර්මයට දරා වැටලා. ඒ අඹුවත් ඉතින් හොඳටම අකුල්ල පැත්තක තිබ කුඩයක් වගේ හොඳටම වයසයි. ඒ වුණාට ඒ මිනිස්යාට අර අඹුවත් අතාරින්න බෑ කියලා. අර ගේවත් අතාරින්න බෑ කියනවා. අර දැයකට අතාරින්න බෑ කියනවා. අර ලබුකට අතාරින්න බෑ කියනවා. අර මුන්නටකට අතාරින්න බෑ කියනවා. ඒක තමයි මේ කාමයාගේ පහින ගතිය. ඉතින් එතකොට මතක් කරලා ගත්තොත් රජකුමාරයෙක් රාජපෞලක ඉඳලා තරුණ වයසේදී ජීවිතය අතහරිනවා කියන එක විශාල ආශ්චර්ය ධර්මයක්. ඒ නිසා නෙක්ඛම්මය ලොකු උරගා බැලීමක් කරනවා. නමුත් ගෝධනෙක් හිතාගෙන නෙක්ඛම්මය ඔය කාය විවිකේ සඳහා කරන එක. ඊට වඩා ගැඹුරුයි චිත්ත විවිකේ. එතකොට මේ විතක්ක යාගේ. මිච්ඡා විතක්කවල තියෙන බරපතලකම තේරෙන්න පටන් ගන්නවා. ඇත්තටම කාම විතක් වශයෙන් ගීජේ නික්වීමට වෙන මොකක්වත් බලපාන්නේ මිච්ඡා විතක් වෙන උත්තරමයි බලපාන්නේ. වෙන මොනම දෙයකින්වත් අපි බැඳිලා නැහැ. අපි අපි මේ අපි විහිම්ම ඒක නොවීමට දෙන නිදහසට කරන ටික විතරමයි මේකට තියෙන බාධා. ඒ නිසා මිච්ඡා විතක් එතනදි බලපානවා ඊට පස්සේ බලපානවා මේ හිතින් නිවන ධර්ම ටික අයින් කරනකොට නීවරණ කියන්නේ මොකක්වත්ම නෙමෙයි හිතවිල්ලක් පිටවන්නේ. අපි මේ අයින් කරන්න කොච්චර ව්‍යාපාර කරත් නීවරණ වලින් සඳහන්නේ හිතවිල්ලක් විතරයි. එතකොට ඒ මිත්‍යා විතක්කයක් ඒක අයින් කරපුවාම නිකම් විතක්ක කියලා කියනවා. මෙත ඊට පස්සේ අනිත් කෙලෙසුත් හිතේ වැඩ කරන්නේ මේ භවනා මට්ටමේදී බුදු මනෝමය මට්ටමේ. ඒ ටික අයින් කරනකොට අපි කියන උපදී විතක්ක කියලා. උපදී විවේක කියලා. ඒකට නිකම්ම විතක්. මේ තාක්කල් මම මේ විස්තර කරන්න උත්සාහ කරේ මේ කාම විතක්ක සහ නිකම්ම විතක්ක කියන දෙක එකිනෙකට පරස්පර විරෝධී. කාම විතක්කයාගේ තියෙන ඇඟට තේරෙන්නේ නැතුණාට අතට අහුන් නැති වුණාට කොච්චරක් නම් ඒක මේ අපේ පුරුදු ජීවන රටාවට පුරුදු සංසාරයට අපි බැඳ තියෙනවා කියලා. ඊගාවට තියෙන ව්‍යාපාද විතක්කය කියලා කියන්නේ මෛත්‍රියක් නැති හිත. අනුන් කෙරෙහි ද්වේෂයෙන් ගත කරන හිත. ඉතින් ඒක සඳහා අපි අභ්‍යාසාදය මෛත්‍රිය වඩන්නවා. මේ මෛත්‍රිය කියලා කියන්නේ අතනම ධර්මයේ බලනකොට මෛත්‍රිය කියන්නේ අවෛරයට කියන නම. මෛත්‍රිය නැති හිතට කියන්නේ වෛරය. ඒ වෛර හිතවිල්ල තමයි මෙතන ව්‍යාපාද විතක්ක කියලා කියන්නේ. ඉතින් ව්‍යාපාද විතක්ක එක විදිහට කියන්න පුළුවන් ඒක ඔබ දැන් පිළිගන්න දෙයක් එකක් නැහැ. අද තියෙන සෑම දැනුමක්ම ඉක්මතු වෙලා තියෙන ව්‍යාපාද නිසා. අපි මේ අලුත් දේවල් හොයන්නේ මේ තියෙන දේ හරි නැති. ඒ අලුත් දේවල් හොයන්නේ මේ ශක්තිය සම්පූර්ණ ද්වේෂ පදනම් වෙලා තියෙනවා. එතකොට එන සරුවචන් වහන්සේ හොයාගත්ත දේත් නැත්නම් සරුවචන් වහන්සේ විස්තර කරන මේ ධර්ම කොටසත් ව්‍යාපාදේ පදනම් වෙලාද කියලා බැලුවොත් සරුවචන් වහන්සේ කවදාකවත් ලාභ සත්කාර සම්මාන ප්‍රයෝජන සඳහා නෙවෙයි මේ දෙකේ ඒකට ඒ නිසා සාමාන්‍ය ධර්ම කියන්නේ ඒවා බොහොම ධාර්මික ආගමික දේවල් වලින් ගන්නවා. ලෞකායත විෂයන්. ලෝකායත විෂයන් කියලා කියන්නේ අපේ ඉන්ද්‍රයන් පිළිවීම සඳහා අවශ්‍ය කරන දේවල් ලබා ගැනීමට ඇති දැනුම ශල්ලට මුල්ලා තියෙන ව්‍යාපාර. ඉතින් කවුරක්වත් ඒක එහෙම හිතන්නේ නැහැ. මොකද ඒ ඒ දැනුමින් අපි ලබන එතන එතන ලබන බල ප්‍රයෝජන නිසා අපි තුන එක හිතසුව පිණිස තියෙනවා කියලා. නමුත් මේ දැනුම පිළිබඳව හොඳටම ඉහළ ඉන්න කට්ටිය දන්නවා මේක මේ දැනට තියෙන වාතාවරණයේ අකමැති නිසා තමයි නව දේවල් හොයාගන්නේ. ඒ දේ හේතුව දැනට තියෙන එක පිළිබඳව ද්වේෂය තමයි. ඒ නිසා මේ ව්‍යාපාදය ජීවිතේ පුරාවට පැතිරිච්ච දෙයක්. ඒකට හැබැයි හුඟ දෙනෙක් කැමති නෑ ඒක කියන්න. මොකද හේතුව ඒක සදාචාර විරෝධී වාගේ මෛත්‍රී ගැන කතා කරාට කමන්නේ නෑ. ආසාව ගැන කතා කරලා ගමන තරහව ගැන බොහෝ විට සමාජය එහෙම නැත්නම් සමිති කතා නොකරන්නේ. නමුත් ඒක හොඳටම දන්න කාරණාවක් තමයි මේ බටහිර මානසික විද්‍යාව හැටියට සියලුම මානසික රෝග වලට හේතුව එකම හේතුව මේ ව්‍යාපාදී තමයි. ඒ තරම්ම ඒක පතුරුන දෙයක්, පැතිරිච්ච දෙයක් පිටේ පුරා. ඒකම හේවණල්ලක් තමයි මේ විහිංසා විතක්කය වනස්සිතවිලි කියලායි අපි මේක සිංහලට දාලා තියෙන්නේ තව කෙනෙක් නසන්න විනාශ කරන්න ඇති කරන හිතිවිලි. ඒක නැති කිරීම සඳහා දැන් ව්‍යාපාද විතක්ක නැති කිරීම සඳහා මෛත්‍රී වඩනවා වගේ අවිහිංසා විතක්ක නැති කිරීම සඳහා කරුණාව වඩන්නේ. එතකොට අවිහිංසා සංකල්පය කියලා කියන්නේ කරුණා සංකල්පයක්. ඉතින් එතකොට මෙලෙකම සංකප්ප ව්‍යාපාද අවි අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප කියලා කියන්නේ ස්වභාවයෙන් පහළ වෙන දේවල් නෙවෙයි ඒ Tamange විශාල කැපකිරීමක් මන්නේ හික්මීමක් මතින් මගින් පහළ කරගත යුතු දේවල්. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ සම්මා දිට්ඨිය සකස් වෙගෙන එනකොට ඉබේම වගේ ඒ තද බල බැඳීම් වලට කාම වියාව විතක් වලට ලැජ්ජාවක් පාල වෙනවා. ඒ වගේම පහළ වෙන ද්වේෂයට අකරුණාවන්තකම් වලට තමන්ටම ලැජ්ජාවක් පහළ වෙනවා. එහෙම වුණොත් විතරයි කෙනෙකුට මේ බය ලැජ්ජාව නිසා තමයි සීලයක් රැකෙන්නේ. ඒ ටික නැතුව රකින සීලය හුඟක් වෙලාට සීලබ්බත පරමාර්ථයක් වෙනවා. ඒ නිසා සම්මාදිට්ඨිය සම්මා සංකප්පේ පිළිලා ගිය සීලය ඇතුළත බහගත්ත සීලයක්. හොඳට පදනම් වෙච්ච සීලයක්. ඒක කාටවත් මවහ පාණ්ඩ කරන දෙයක්වත් හිතර වට ගැනීමක්වත් නෙවෙයි. ඉතින් මේ ටික මම හිතනවා මෙතන ඉන්න උගෝ දෙනෙක් මේ වෙනකොට අහලා තියෙන බණ. මේ එකක්වත් අලුතෙන් අහන දේවල් නෙවෙයි. මම මේ පාට පාදගෙන යන්නේ මේ විදිහට මේ තියෙන ප්‍රධාන තුනක් වෙන මේ විතක් වලට විතක් බරපතලයි. ඒව අනිවාර්යයෙන්ම කර්මපත ඇති කරනවා. සතු මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන නැත්නම් බොරු කියලා මේ වචන පරිසවචන වලට මත්තන් පාණයට වැරදි ජීවන රටාවට නමුත් ඊට යටින් මට්ටමක් තියෙනවා. අන්නේ යට මට්ටම උඟ දෙනකොට මේ හරියටම කියන්න බෑ හරිය වැරදිද කියලා. නමුත් මේ සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියන මට්ටමේදී අන්න ඒ හරිය විතර කරනකොට තේනවා කොච්චරක්නම් වංචනික ධර්ම ඇත්ත බොරුව විතරක් බොරුව ඇත්ත විතරක් වෙනවා. ඒන් සමන්විතව අද මේ ප්‍රධාන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක වලට යටින් තියෙනවා තව විතක්ක හයක් මේ ඒතකොට මේ තුනයි හයටයි නව මහ විතක්ක කියලා නමක් තියෙනවා මේ ඇත්තටම පසුකාලීන එකතු කරපු දේවල් තමයි පසුකාලීනව සංග්‍රහ කරපු දේවල් නමුත් ඒකේ තියෙන මේ ආධ්‍යාත්ම ජීවිතයක් ගොඩ ගන්න යන යෝගාවචරයකට තියෙන අදාළ භාවය බලනකොට මොකද ප්‍රතික්ෂේප කරන්න බෑ ඒවා ඒ වගේ තියෙන වටිනාකම පේනවා ඒ විදිහට බලනකොට යම් කිසි කෙනෙක් ඒ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ගෙවන් කරලා ඒව නරක බව දැනගෙන ඊගාට පහළ වෙනවා නම් ඥාති විතක්ක කියන එක. අම්මා කෙරේ පිට නැති, තාත්තා කෙරේ පිට නැති, දරුවන් කෙරේ පිට නැති, සහෝදර සහෝදරයන් කෙරේ පිට නැති මේවට කියන්නේ ඥාති විතර්ක කියලා. ඉතින් ඥාති විතර්ක බැලුව බැලමට පේන්නේ යහ ගුණ විදියට. ඉතින් ඒක නිසා ඒ ඥාති විතර්කයක් හිතට ආපුවාම ඒ යෝගාර්ථය හිතා ගන්න බැරිනවා ඒක කරුණාබරිත වෙනවද මෛත්‍රියට එනවද එහෙම නැත්නම් මේක විතක්ක කියන කෙලෙසද කියලා. ඉතින් මේක විශේෂයෙන්ම අදාළ වෙන්නේ භාවනා නොකරන වෙලාවට වැඩිය භාවනා කරන්න දවසේ නැත්නම් ජීවිතයේ අවුරුද්දේ මාසේ කාලයක් වෙන් කරගෙන ඒ කාලෙදී අපි තැනකට ගිහිලා විවේක ස්ථානට ගිහිලා භාවනා කරනකොට මේ ඥාති විතර්ක එන්න පටන් ගන්නවා. ඉතින් ඥාති විතර්ක එන්න පටන් ගත්ත පස්සේ ඒ යෝගාවචරය දන්නේ නැත්නම් ඒක විතක්කයක්. මේ විතක්කේ නිසා හිත කුකුච්චය කියන කුකුස් කරන තැනටපත් වෙනවා. මූල කර්මස්ථාන හිත පවත්තන්න බැරි වෙනවා. සතිය කඩනවා, සමාධිය කඩනවා කියලා ඒ ඥාති විතර්කයාගේ තියෙන හොඳ පැත්ත. එහෙම නැත්නම් ඒක හොඳ කල්පනාවක් කියලා බාර ගන්න. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ නව මහ විතර්ක පෙන්නලා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නම් ලක්තනම ලොක් කළ යුතුයි. මොකද නැත්නම් එතකොට අර බරපතල කරවත සිද්ධ. නමුත් මේ ඥාති විතර්ක Tamange හිතට එනවනම් භවනා කරනකොට එක්ක වැරම ප්‍රතික්‍රියා කරන්න එපයි කියනවා. ගිවන් කරන්න හදන්න එපා. නමුත් විතක්ක බවත් භාවනාවට පරිපන්ත බවත් වෙනස් බවත් සතියට බාධා කරන බවත් මධ්‍යස්ථ ප්‍රමාණයෙන් දරගෙන ඉන්නේ. ඉතින් ඒක හරිය අමාරුයි. මේ සදාචාරය පිළිබඳ ආගම පිළිබඳ දන්න කෙනෙක් ඒ කෙනෙකුට කිව්වොත් මේ භාවනා කරන වෙලාවට මේ වාගේ විතක්ක දිගේ නැත්නම් මේ විතක්කට අනුග්‍රහ කරන්න එපා. ඒ වගේ වෙන්නේ මේ වටිනා ක්ෂණ සම්පත්තිය ඉක්මවන එකයි. මේකේ තියෙන්නේ ඥාතියින් කෙරෙහි ඇති කැමැත්ත කියන්නේ තමන්ගේ ආත්මයේ තියෙන කැමැත්තමයි. වෙන එකක් නැහැ. මොකද මේ ඥාතීන් මේ ජීවිතේ එන්නේ ඉස්සෙල්ලා අපිට කිසිම සම්බන්ධයක් නැහැ. තියෙන්න පුළුවන් දන්නේ නැහැ. උදාහරණයක් කියනවනම් අපිට දැන් මේ මේ දැන් ඉන්න පරිසරය බලනකොට ගිය ආත්ම හිටපු ඥාතීන් පිළිබඳ සාංකාවක්වත් මතක නැහැ. ඒ වගේම මම මෙතනින් මැරලා ගියොත් අපිට මේ ජීවිතේ නිවන් දකින්න බැරුව ඊගාවට කොහෙ උපතීද? බැල්ලියක බඩේ උපතීද? බීයක බඩේ උපතීද? ඉපදිච්ච දේ අපි ලොක් කරගෙන ඒ ඥාතීන් මහා ලොක් කරගෙන හදන්න ගියාම මේ දැන් ඉන්න මේ ඇලි ගලි වාසය කරන ආලිංගනය කරන ඥාතින් මතකලා කියලා. ඒ නිසා ඒ කුලුල් දුස්සු කොනේ දාලා බලනකොට පේන්න පුළුවන් මේ ඥාතියින් කෙරේ ව්‍යාපෘත හිතක් ඇති කරන තියෙන්නේ මමයා. මගේම තණ්හාව නිසායි මගේම දෘෂ්ටි නිසායි මගේම මාන්නේ නිසායි. ඉතින් ඒ වගේ විදිහට මේ විතර්කයාගේ විශේෂම ඥාති විතර්කයාගේ ඇති ආධිනව සලකන්න බැලි කෙනාට ඒ භාවනාවේදී විශේෂයෙන්ම චිත්ත විවේකයක් ගන්න. මොකද එයා හිතනවා මේ ඥාතින් ගැන කල්පනා කරන එක බොහොම සෞඛ්‍ය සම්පන්න සભ્ય කළ යුත්තක් විදියට. නමුත් ලොකු සාමිනාතික නිසා වෙන්නේ මේක එපාම කියලා අයින් කරන්න තලාව බණ්ඩ යන්නත් එපා. නමුත් මේක මොනම විදියකින්වත් දියුණු පවුණු කරන්න එපයි කියලා. දියුණු පවුණු කරන්න ගත්තොත් තමන් මේ කයෙන් හිතයට හිතින් දෙදලා තමයි ඉන්නේ. දැන් උගදෙනෙක් හිතනවා මේ වගේ ඥාති විතර්ක වගේ දේවල් පැවිදිච්චාම දාලා යන්න පුළුවන් කියලා. මොකද අපි ඥාති නතහරින වස්තු අතහරිනවා කියලා. නමුත් මේ කය පැවිදි කරාට හිත පැවිදි වෙන්න බොහෝම කල. ඇත් වෙන්න වෙන්න වෙන්න ඒවට තියෙන සම්බන්ධකම් වැඩෙනවා. ඉතින් ඒක නිසා අපි ඒක විතක්ක මට්ටමින් තේරුම් අරගන්න ඕනේ. විවේක වෙනකොට හිත මූල කර්මස්ථානයේ ප්‍රකට නැති වෙනකොට මොනවා හරි කල්පනා කරන්න ඕනකොට මේ ඥාති විතක් වගේ දේවල් ගොජ්ජ දාන්න පටන් ගන්නවා. ඒකකොට තේරුම් ගන්න ඕනේ මේක විතක්කයක්. මේ විතක්කේ නිසා වෙන්නේ මොකද්ද? මූල කර්මස්ථානයේ අසුර කරන්න ක්ෂණ සම්පත්‍ය භුක්ති විඳින්න වර්තමානයේ ඉන්න සමාධිය ලබන්න තියෙන අවස්ථා නැතිව. ඒ නිසා එකක් තමයි ඥාති විතක්ක. දෙක ජනපද විතක්ක. ජනපද විතක්ක කියලා කියන්නේ අපි අරණයකට විනාශනයකට භාවනා පරියන්කයට ගියාම ජනමාධ්‍යෙන් වෙන් වෙනවා. පත්‍ර බලන්න නෑ, ටෙලිවිෂන් බලන්න නෑ, රේඩියෝ අහන්න නෑ. විශේෂයෙන්ම කතාවත් නතරුනා පස්සේ කට කතාවක් නැති වෙච්චාම මෙතෙක් කල් අපි හිතියේ ලුවාන්තරමේ ජනමාධ්‍ය දෙන න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. ඒක නැති වුණාට පස්සේ අපිට පේන්නේ නිකන් තනි වුණා වගේ මූදේ මැද තනි වුණා වගේ, කාන්තාරයක් මැද තනි වුණා වගේ, කැලේ මැද තනි වුණා වගේ. ඉතින් එතකොට හිත නිතරම කල්පනා කරනවා, gedare ඉන්නවා නම් කාලගුණේ දාන්න. එහෙම නැත්නම් සුලිසුලන් ඉන්න තියෙනවා නම් දාන්න. ආර්ථික උද්දමන දැන් ඉහළ යනවද පහළ යනවද ඒව දාන්න. බඩු ගණන් වැඩි වෙනවද නැති වෙනවද දාන්න. දැන් මෙතන ඉන්නකොට මොනවා වෙයිද? මේවා කරලා ගිහලා gedare ගියාම අපි මේවා කරගන්න පුළුවන් වෙයිද කියලා ඒ ජනපදවල දෙන දේවල් පිළිබඳව තොරතුරු නැත්තම් හිතන්න පටන් ගන්නවා. ඒක හිතනවා අපි ඊට පස්සේ මේ සමාජශීලී ජීවිතයකට තියෙන්න ඕන හොඳ දෙයක් කියලා. නමුත් දන්නේ නැහැ බොහොම අමාරුවෙන් ලබාගත්ත මේ විවේකය මෙන්න මේ ජනපද විතක්ක නිසා මේ ක්ෂණ සම්පත්තිය නැති කර ගන්නවා. අපි හිත දේවල් වල ව්‍යාපෘත කරනවා. ව්‍යාපෘත කරලා මේ ජනපද විතක් වලින් කවදාකවත් නික්කම්යක්වත් අධ්‍යාපාදයක්වත් අහිංසාවක්වත් දෙන්නේ දෙන්නේ <clears throat> ආර්ථික දේශපාලන සහ සමාජික ස්ථාවරතාවය තමයි. දෙතොත් දෙන්නේ. ඒක වෙන්නේ තණ්හාමාන දිට්ඨි නැවත වැඩෙන එක තමයි. ඉතින් ඒක නිසා මේ ධනපද විචක්කයන්ගෙන් වෙන්ව වාසය කරනවා කියන එක ලොකු නික්කම්. ඒ සඳහා ඒ නිසා එළඹ සිටි සීයක් නැත්නම් සම්මිය දෘෂ්ටියක් තියාගන්න. ඒක නිසා නීගේ ගෙවල් වල අමුදරුවන් රකමින් පවුල් ආරක්ෂා කරන කුටුම්බයන්ට ඒක වෙනම කතාවක්. මේ භාවනා කරන්න අපේ කනට ජනපද විතක් කියලා කියන්නේ මෙන්න මේ වාගේ හීන් නූලෙන් ඇවිල්ලා අපි ගේ නැති වෙලාවේ ගේ තියෙන බඩු සේරම හොරකම් කරගෙන යන හොරෙක් වගේ ජනපද විතක්ක තේරුම් ගන්න. ඒකත් ඇතිනේ විතක්ක කියන නැත්නම් සම්මා විතක්ක මිත්‍යා විතක්ක කියන මාතෘකාව යටතේ බරපතල තුන නෙවෙයි මේ කතා කරන්නේ නව මහ විතක් වලටයි සාමාන්‍ය විතක්. ඒ වගේම අටුවාචාර්ය මහන්සලා පෙන්නලා කියලා තියෙනවා. කෙනෙක් මේ වගේ විවේක වෙනකොට විශේෂයෙන්ම ආධ්‍යාත්මික ආගමකට තේනකොට අනවඤ්ඤප්ති පරිසංයුක්ත විතක්ක කියලා මේ ඊට පස්සේ නම් මම කවදාකවත් කායිමත් බැනුම් වහන්න වැඩ කරන්නේ නැහැ. නින්දාවටපත් වෙන්න වැඩ කරන්නේ නැහැ කියලා තමන්ගේ චරිතය සුද්ධවන්ත චරිතයක් කරගන්න හරියට කල්පනා කරනවා. මම ඊට පස්සේ කිසිම සතෙක් මරන්නේ නැහැ. කිසිම හොරකමක් කරන්නේ කිසිම කාමීත්‍යාචාරයක් කරන්න බොරුවක් කියලාම කිසිත් නෑ මොකක්වත් නෑ. මත්පැන් පානයක් වැරදි ජීවිත මොකක්වත් කරන්නේ නෑ කියලා අපි චිත්ත රූපයක් කරනවා. චිත්ත රූපයක් නවාගෙන පුංචි වැරද්දක් වුණත් ඒක ලොකුට සලකලා අවඥා නැති ජීවිතයක් පිළිබඳව සුද්ධවන්ත ජීවිතයක් පිළිබඳව කල්පනා කරන්න පටන් ඉතින් අපිට පේන්නේ මේක ඇත්තටම තමන්ට ආපු හොඳ කොට පෙරක දෝරුවෙක් වගේ, කල්යාණ මිත්‍රෙක් වගේ. මොකද ඒක අපිට ක්‍රම සහ විදි නිකන් උගන්වනවා වගේ ඊට කියක් හොඳ ජීවිතයක් ගත කරන්න හැටි. නමුත් මේ කොට පෙරක දෝරුව නිසා වෙන්නේ මොකද්ද? අද කියන සතියවත් සමාධියවත් පවත් ගන්න බැරි වෙනවා. ඒ විශේෂයෙන්ම අපි ඒකට ඇලුම් කරනවා. ඒ අනවඤ්ඤාති පරිසංහිත විතක් වෙනකොට ඉතින් මේක මට කල්යාණ මිත්‍රත්වයෙන් එන හොඳ හිතවිල්ලක් කියලා. නමුත් අඩු ගානේ දන්නවනම් මේක හිතවිල්ලක් කියලා. එහෙම නම් මේ යෝගාසන හිතා ගන්න පුළුවන් එක සමාධිය සහ සත්‍ය කඩන දෙයක් කියලා. ඉන්නේ ඒ වගේ දේවල් හඳුනා ගැනීමත් සම්මා දිට්ඨියෙන් කෙරෙන්න ඕනේ. නමුත් මේ සම්මා සංකප්ප මට්ටමේදී තමයි අපිට භාවනා ජීවිතයට සම්බන්ධ වෙන්නේ. ඒ වගේ මේකක් තමයි අමර විතක් කියලා જાතියක් කතා කරලා කියනවා. ඊට පස්සේ මම ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතා ගන්න. කිසිම ලෙඩක් මම ගන්නෙ නැහැ. මේක කල මේ මට ලෙඩ වුණේ අසවල් කෑම වරදගත්ත නිසා අසවල් ඉරියව් වරදකට තබපු නිසා අසවල් ඊත්තු ගුණේ තිබුණ නිසා අසවල් රට රාජ්‍යවල හිටපු නිසා මොකද මම මීට පස්සේ ආයෙනම් දෙද වෙන්නේ නැහැ කියලා මම නොමැරෙන කිසිවිලක් ඇති කරගත්තා ඒකත් නිකන් අයිඩියොලොජි එකක් එහෙම නැත්නම් හිතින්ම වාගත්ත හීන ලෝකයක් ඉතින් ඒ අනුව නිතරම කල්පනා කරන්න පටන් ගන්නවා ඒකට කියනවා අමර විතක් කියලා මේකත් යෝගාවචර හිතන්නේ තමන්ගේ හිතසුව පිණිස ඒව නැත්නම් තමන්ගේ පැත්තෙන් කල්පනා කරලා හිත අපට දෙන වටිනා උපදෙස් පන්තියක් කියලා. ඒක සාමාන්‍යයෙන් මේ කාමේ ව්‍යාපෘත වෙලා ඉන්න කෙනාට එච්චර ඉන්නේ නැහැ. කාමේ ව්‍යාපෘත වෙලා ඉන්න කෙනාගේ රූප, ශබ්ද, ගන්ධ, රස විශේෂ ව්‍යාපෘත වෙන වෙලාවේදී මේ ලෙඩ නොවි ඉන්නා වගේ දේවල් නැහැ. ලෙඩ වුණත් කමක් නැහැ. කාමයේ අවශ්‍යයි කියලා කියන්නේ. නමුත් විශේෂයෙන්ම මේ වගේ ආධ්‍යාත්මික ජීවිතේ දෙනකොට මේ අමර විතක් ඇවිල්ලිවලා අපිව නලවන්න පිනවන්න පටන් ගන්නවා. අන්තිමට තව එකක් තියෙනවා පරානුද්යතා පරිසංයුක්ත විතක් කියලා. පරානුද්යතා පරිසංයුක්ත විතක් කියලා කියන්නේ අනු කෙරේ අනුකම්පා දක්වන විතක්. ඉතින් ඒක කරුණාව අනුද්යතාවයි දයාව. ඉතින් ඒක ඉලක්ක එනකොටම අපි හිතන්නේ ඒක ඇත්තටම විය යුක්තක් මිනිස්සෙක් වශයෙන් සමාජීය මිනිස්සෙක් වශයෙන් විය යුක්තක් කියලා. නමුත් Taman කෙරේ අනුකම්පාව කරේ යුතු භාවනා පැත්තක තියලයි මේ අනුන්කට අනුකම්පාව කරන්නේ. ඒ නිසා මේවයි වෙන්නේ මොකද්ද? ඒ වෙලාවේ කලකී අධි කුසලය අමතක කරලා ඒ වෙනුවට ලාමක කුසලයට හිත මෙහෙම. ඒක නිසා අර කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන දේවල් ඍජුවම අකුසල් සඳහා මේවන බව තිබුණට මේ කියන ඥාති විතක්ක ජනපද විතක්ක අමර විතක්ක අනවඤ්ඤත් පරිසංයුක්ත විතක්ක සහ පරානුද්යතා පරිසංවිත විතක බැලූ බැල්මට නරකක් වෙන්නේ. නමුත් ඒක අධි කුසලයට මේ වෙලාවේ කළ හැකි විපස්සනා භාවනාවක් සමත භාවනාවක් පැත්තක තියලා හම්බෙච්ච වෙලාවේ කල්පනාවට පෙළඹෙනවා. මේක ධර්මචන් වහන්සේගේ ඉගැන්වීම හැටියට පෙන්වන්නේ අරතිය කියන চৈতසිකය. භාවනා රතිය වෙනුවට භාවනා අර්ථයක් ඇති කරගන්නවා භාවනා කරන වෙලාවේ කල්පනා කරනවා. හැබැයි මේ කල්පනා හොඳ දේවල් කියලා සාධාරණීකරණය කරන්න ගියොත් ඒක තමයි ඇත්තටම ප්‍රධාන වශයෙන් කියන මිච්ඡා සංකප්පය. සම්මා සංකප්පය කියලා කියන්නේ අධි කුසලයේ වෙනුවට ඊගාවට කරන්න තියෙන හොඳ දෙයක් ගැන කල්පනා කරන එක දුර්ඥානන්ත සඳහන් කරන්නේ කාමාතේ පටමාතේනා ဒုတိ ය අර්ථ උච්ච. දසමාර්ථේනා වන්නොල පළවෙනියම කියන්නේ කාමය ඒක කවුරුත් දන්නවා සංසාරට බැඳින පළවෙනිම ධර්ම කාම ආශාව කියලා. නමුත් දෙවෙනි එක තමයි අරතිය. අරතිය කියලා කියන්නේ තමන් වගේ කෙනෙකුට කළ හැකි උත්කෘෂ්ඨම දේ. අධි කුසලය, කුසස් දේ. ගරු කටයුත්ත පැත්තක තියලා ඒ වෙනකොට ඊට පහත්යක් ඒ කුසලයක් තමයි කරන්නේ. ඉතින් අද ලංකාවේ බුද්ධ ශාසනය ඉර වෙලා තියෙන මොකක්ද? ඉතින් මේ වැඩේ ගැන ප්‍රසිද්ධ දේශනයක් කරුවොත් ගුටි කණ්ඩායම් හතරවන් හන්දියේ මේවා කියන්න ගත්තොත් එහෙනම් මිනිස්සු තේරෙම ඉදිරිපත් කරලා කියාවේ මේ භාවනාව කතා කරනවා කියලා මේ ලෝකයේ පිළිබඳ තියෙන දයාවන් කපාවක් නැති වෙන කතාවක් කියන්නේ. නමුත් සර්වචන් වහන්සේ ඒ ක්‍රියා වැඩපිළිවෙලින් පෙන්ලා තියෙනවා නියම යථාර්ථය දැන ගැනීම සඳහා එළඹෙච්ච පෙළඹෙච්ච සඳහා පින් ඇති කෙනා ඒ වැඩේදී මේ වගේ ලාමක කුසලයකට අධි කුසලයේ තියෙද්දී ඊ ගාවට තියෙන කුසලයට පෙරමෙට පටන් අරගත්තොත් මේ මිනිස්යාට ඒක අහිමිය පිණිස හිතනවා සාසනයටත් හොඳයි. ඒ නිසා භාවනා කරන කෙනා භාවනා කරන කාලයේදී මතක තියාගන්න ඕනේ විචක්ක වශයෙන් කාම විචක්ක, ව්‍යාපාද විචක්ක, විහිංසා විචක්ක විතරක් නෙවෙයි. මෙන්න මේ කියනා වූ විතර්ක වලින් ගැලවීමට. නමුත් නැවතත් මම මතක් කරනවා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වලට වගේ කෙලින්ම වහා නතර කළ යුතු නෑ මේ වගේ තියෙන මේ වංචනික ස්වභාවය තේරුම් අරගෙන හිමිහිට මෙවුවා ඉවම් කරන වැඩ පිළිවෙලකට යනවනම් ඒ පුද්ගලයාට ඊ ගාවට කරන්න තියෙන වචී සම්මා වාචාව මොකක්ද කියලා තේරුම් ගන්න. අපි ගොඩක් වෙලාට වචන කතා කරන්නේ මෙන්න මේ හයට සම්බන්ධ කරලා. එහෙම නැත්නම් ඥාති විතක්ක ජනපද විතක්ක, අමර විතක්ක, අනවඤ්ඤත් පරිසංගිත විතක්ක සහ පරානුද්යතා පරිසංගිත විතක්ක වල තමයි ගොඩාක් අපි වචන කතා කරන්නේ. ඒක කතා කිරීමෙන් වෙන්නේ අධි කුසලයට අකමැත්තක්. ඒ විතරක් නෙවෙයි. තව කෙනෙකුට විවේකීව නිස්සද්දව ඉන්න තියෙන අවස්ථාවක් නැති කරනවා. ඒ නිසා මේ වැරදි සංකල්ප බොහෝ වචනවලට එහෙම නැත්නම් මිච්ඡා වාචාවලට හේතු වෙනවා. ඒ නිසා අපි කතා කරන වෙලාවක හෝ නැත්නම් භාවනා කරන වෙලාවක මතුවෙන හිතවිලි වල මෙන්න මේ කොටහ වෙන් කළා ගන්න පුළුවන් වුණොත් ඒක අපි මේ සભ્યත්වය ශිෂ්ට එහෙම නැත්නම් ශිෂ්ටාචාරය නැත්නම් මහාත්ම ගතිය කියන එකේ උස්සස් තැනට ආර්ය තැනට උත්තම තැනට යෑමේදී වටිනා සංදිස්ථානයක් වෙයි කියලා කල්ලාතෝ කියයි. නමුත් මේක කුසලයක් බව එහෙම නැත්නම් දක්ෂතාවයක් බව හේතු ගන්නවා කියන එක නම් වෙයිද නැද්ද කියන්න බෑ. මොකද උඟ දෙනෙක් හිතන්නේ ඒ අනුන් ගැන දයාව ගැන කතා කරන එක හොඳ දෙයක්. එහෙම නැත්නම් ඊට පස්සේ දෙද නොවීමට හිතන එක හොඳ වැඩක්. ඊට පස්සේ නිന്ദා නොවීමට කල්පනා කරන එක හොඳ දෙයක්. නැත්නම් ජනපද පිළිබඳව ප්‍රවෘත්ති අහන එක හොඳ වැඩක්. එහෙම නැත්නම් ඥාතින් ගැන කල්පනා කරන එක හොඳ දෙයක් කියලා. නමුත් මේකෙ වෙන්නේ අර ලද වටිනා අවස්ථාව නාස්ති වීමක් ඒ නිසා මේ විතක්ක ගැන කතා කරනකොට මේ ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ආනාපාන සති භාවනා කරනවා නැත්නම් සක්මන් භාවනා කරනකොට අපිට පේනවා අතර හොඳට සතිය වැඩුවට පස්සේ මේ හිත ගොජ දාන ගතිය හිතේ ප්‍රපංච කරන ගතිය කවදාකවත් නතර වෙන්නේ ඒක නිතරම වතුරක් තිබුණොත් වතුරේ උඩ රැලි නතර වෙන්නේ වගේ මේ චිත්ත කියන එකයි চৈতසික දෙකයි දෙක ළඟ ළඟ තියෙනවා. මේ හිතවිලි කොච්චර තම තම කොච්චර තම තම තියෙනවා. අන්නේ හිතවිලි බාධා කරනවද නැද්ද කියන එක සම්මා දිට්ඨිය අනුව තමයි ගොඩක් තියෙන්නේ. බාධා කරන්නේ හිතවිලි බාධා කරනවා කියලා හැලෙන්න පටන් ගත්තොත් තමයි. හිතවිලි වල තියෙනවා මෙන්න මගේ කාම විතක්ක විහිංසා විතක්ක ව්‍යාප විතක්ක කියලා જાතිය ඒකත් එක්කනම් සුසල් කරන්න බෑ විෂගෝර සප්පෙක් වගේ උගා එනකොටම පහාන සංඥාවෙන්ම දුරු කරන්න ඕනේ නමුත් ඊගාවට එන මේ හයක් වෙන විතක්ක දිහා බලලා කටයුතු කරන හැටි ඊටාත්ම ඉහළට භාවනා කරන කෙනෙකුගේ සංදිස්ථානයක් බාටපත් වෙනවා. මේ අංගුත්තර නිකායේ තිබෙන පාඩේ සරුවත් යනසේ සඳහන් කරනවා තත්තරන් සුද්ධ කරන මිනිසයා ඒකේ තියෙන ගොරෝසු දේවල් අයින් කරලා සීගාවට උණු කරලා ඊට පස්සේ ආය හෝතලා පිරිසුදු කරලා සියුම් දේවල් අයින් කරලා අතිසියුම් දේවල් අයින් කරමින් හිමීට මෙට කරලා තමයි උණු කරලා කොටවක් කරන්නේ. අන්න ඒ වගේ තමයි අපි කාය දුස්චරිත වාචික දුස්චරිත කියන වීතිකම කෙලස් ටික අයින් කරුවට පස්සේ හිතට පහළ වෙන පරිඋත්ථාන කෙලස් වල තමයි මේ මට්ටම් දෙක තියෙන්නේ. එකක් තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන කෙලින්ම කෙලෙස් වලට ඍතු නෑකම දක්වන මේ බරපතල විතක්ක. ඊට යටින් තියෙන මේ හය බැලුව බැලමට කෙලෙස් වශයෙන් පේනවා. ඒ වංචනික සූත්‍රයෙන් බලපානවා නමුත් යෙදී භාවනා කරන කෙනාට භාවනා ලෝකයේ යෙදී භාවනා කරන එකනාගේ කාලය වැඩි වේලාවක් මේවට තමයි ගත කරන්නේ. ඉතින් මේවා හඳුනා ගැනීම තමයි තාම වැදගත් වෙන්නේ. එනකොටම මේවත් එක හැපෙන්න අවශ්‍ය නැහැ. හඳුනාගත්තට පස්සේ තීරයට පටන් අර ගන්නවා. මෙවුවා හිත නිතරම නැවත නැවතත් නැවත නැවතත් වතුර මේ රාකලයක් පැහෙන්නා වගේ එහෙම නැත්නම් ගොජ දාන්නා වගේ ගොජ තමතම ගොජ තමතම කියන දේවා. ඒක නිසා මේවා දැනගෙන ඒවා අයින් කරන්න පුළුවන් නම් අපිට භාවනාදි මම අරගත්ත නිදර්ශනත් එක බලනකොට මේ වාගේ හිතවිලි තියෙද්දි ජනපත විදක් අමර විදක් වගේ වා තියෙද්දී ඒක පසුබිමේ තියෙන්න ඇරලා ආනාපානය අසුරු කරන්න පුළුවන් තත්ත්වයකට එනවා. මේ හිතවිලි ආරාධනා කරලා එනව නෙවෙයි ඔහි ගලන දේවල්. ඒ නිසා ඒවා සංචේතනික නෙවෙයි අවිඥානිකව වෙන දෙයක් පුරුද්දට වෙන දෙයක්. ඒවා තියෙද්දි මේවා එක්ක කෙලිම අයින් කරන්න හදනවා වෙනුවට මේවා තුලින් මේවා හරහා මේවා විනිවිදලා ආනාපානේ බලන්න පටන් අරගත්තොත් මේ හිතවිලි ආහාර නැති දෙයක් කෙට්ටු වෙලා යන වගේ තුනී වෙන්න පටන් ගන්නවා. දුරු වෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දුරු වෙන එක උපක්‍රමශීලීව කරන්න. අයින් කරන්න ගත්තොත් ආවැදී. ඒක නිසා කරන්න පුළුවන් වෙන්නේ ඒ වෙනුවට විකල්පයක් හඳුනා ගැනීම. මූල කර්මස්ථානයේ පුළුවන් තරම් ඇතුළු කෙරෙන්නේ මේ හිතවිලි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අදාළ නැති දයක් වඩපත් කරගන්නවා. එහෙම නැතුව හිතන්න ගත්තොත් මේවට පණිනවා. විරුද්ධව ක්‍රියා කරන්න ගත්තොත් අපේ සදාචාරය අපිට විරුද්ධව හිටිනවා. ඒ නිසා ඒ වෙනුවට මූල කර්මස්ථාන ඉදිරිපත් කරගත්තොත් විතරයි අපි අර ඉති දියුණු කරගත්ත සම්මා දිට්ඨිය තවදුරටත් සංකල්ප මට්ටමේ එහෙම නැත්නම් හිතිවිලි මට්ටමේ දියුණු කරන්න පුළුවන්. මේ විතක්ක කියන වචනය ගැන කියනකොට අපි අරමුණට විතක්කේ නැංගුවොත් අරමුණට හිත නැංගුවොත් අරමුණට හිත බැසගත්තොත් මේ මිච්ඡා විතක දුර වෙන ගතියක් තියෙනවා. අරමුණ පුංචි කරලා මේ විතක් වලට හිත ගත්තොත් අරමුණ පලාතක නැතුව මේ විතක් විතරක් පෝර වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ අරමුණත් මේ විතක්කත් ළඟ ළඟ තියෙනකොට කොයි එකටද අපි විතක්කේ නංවන්නේ කියන එක සම්පූර්ණ න්‍යායපත්‍රකින් තොර දෙයක්. එතනදී යෝගාවචර දැනගෙන තියෙන්න ඕනේ හැම චිත්තක්ෂණයකම මතුවෙන මතුවෙන භාවනාදි මතුවෙන හැම චිත්තක්ෂණයකම ඒ මූල කර්මස්ථානය මේ හිතවිලි පැත්තක් වේදනක් සත්ත සමාකාරව මතුවේ. මේ සමාකාරව මතුවෙනකොට මේ විතක්කය කියලා කියන්නේ මේකෙන් කොයි එකද Taman තෝරගන්නේ කියන එක අලුතෙන්ම අපිට හම්බෙන අවස්ථාව. ආහන් ඒකෙදී මේ විතක්කවල තියෙන වංචනික බව තේරුම් අරගෙන මූල කර්මස්ථානයේදී ඒක එල්ල කරන ගතිය යොමු කරන ගතිය යෝගාවචරය අත්තර දෙන්න තමයි වැටි වැටි තමයි කරන්නේ යම් දවසක තේරුම් ගත්තොත් මම ලදල දවස්තාවේ මූල කර්මස්ථානියටම විතක්කය මෙහෙවීම මානසිකාර්ය යොදන්න පටන් අරගත්තොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ හිතවිලි ලීන භාවයට යටපත් වෙච්ච භාවයටපත් වෙන්න පටන් ගන්නවා ඒක නිසා ඒ විතක්කේ සම්මා විචිත යොදවනකොට මිච්ඡා විචිත යොදවනකොට ඒ මතින් ලැබෙන ආනිසංස සහ ආධිනවල පැහැදිලි වෙනසක් වෙනවා. ඒක නිසා අපි මේ නිරෝධ සත්‍ය ගැන කතා කරනකොට කතා කරා ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාරියෝ කියලා. ඒ ඒකදී පටි නිස්සග්ග කියන වචනේ විස්තර කරන කර්තවචාරින් වහන්සලා කියනවා මේ පටි නිස්සග්ගය කියන එක අත්හැර දැමීම කියලා කියන්නේ. නමුත් ඒක පක්කන්දන පරිච්ඡාය කියලා කෘත්‍ය දෙකක් කරනවා කියලා. යමක් අපිට අතහරින්න බෑ තව දෙයක් අල්ලන්නකෝ. ඒක නිසා මේ මිච්ඡා විතක් හය අතහරින්න නම් අනිවාර්යයෙන්ම අරමුණ අල්ලන්න ඕනේ. දැන් අරමුණට নিমগ্ন වීම, පක්කන්දන කියන බැස ගැනීම, নিমগ্ন වීම තුලින් තමයි මිත්‍යා විතක්ක පරිත්‍යාග කරන්නේ. එහෙමද හිතලාවත් කල්පනා කරලවත් ප්‍රාර්ථනා කරලා බෑ. ඒක නිසා එන අවස්ථාවේදී කිහි චේත මිත්‍යා විතක්ක අරමුණට ඉක්මවාගෙන එනවා කියන කතාවක් නෑ. අරමුණ මිත්‍යා විතක්ක ඉක්මවාගෙන එනවා කියන කතාවක් නෑ. අපි කාටද මේ විතක්කේ යොමු කරන්නේ කියන කාමත තමයි අවධාන ඵලයේ තියෙන්නේ. ඉතින් මේ වගේ තැනදී අපිට අර මනමේ කුමාරගේ කතාව ඉදිරිපත් කරගන්න පුළුවන්. ඒ මනමේ කුමාරී කියලා කියන්නේ මනමේ කුමාරයාගේ දක්ෂකම නිසා ආදිසාපාමෝක ආචාර්ය කුමා දීපු මේ ටැග්ගක් නැත්නම් සම්මානයක්. ඊට පස්සේ නිත්‍යානුකූල ස්වාංශෝෂා බවට පත්වේ මනමේ කුමාරයා. ඉතින් මේ දෙන්න කැලේ මැදින් මනමේ රාජ්‍යයට යනකොට අතරමඟදී මත්ද්දෙක් රාජ වැඩි රජෙක් එකතු වෙලා ඒ රටේ කියනවා මේ කැලේ වැදදී මගේ රාජ්‍යය. ඕනේ ඕනේ කට්ටියට එහෙම යන්න දෙන්න බෑ කියලා යුද ප්‍රකාශ කරනවා. ඉතින් ඒකකොට මේ හනි කුමාර දන්නවා තමන්ගේ රාජ්‍යයේ තියෙන කැලේ මේක. රට වැද්ද දන්නේ මේ හකට සිත් සමාධියක් තියෙනවා කියලා වැද්ද දන්නේ මේක විතරයි. ආ කමක් නැහැ ඉතින් මොකද කරන්නේ? ඒ නිසා අපි දෙන්න යුද්ධ කරන්න ඕනේ. යුද්ධ කළා දිනුවොත් ඉස්සරහට යන්න දෙන්න. ඒකට කුමාරයාගේ තියෙන අර හැදිච්ච ගැටේ කියනවා බාහුවද නැතු වෙන නිසා මගේ අවදිම පැත්තට තියෙනවා. ඒ නැත්තම් කඩුවර ගත්තාම වැද්දා දෙකී කලයට වැඩිය දුන්නට වැඩිය වැඩ ගන්න තුමා. නිසා වැද්දාත් කීකල දුන්න පැත්තක තියලා ද්වන්ද සත්නකට යනවා. මේ ද්වන්ද සත්න යනකොට ඇත්තටම මන මේ කුමාරයාට ශක්තිය තියෙනවා අර මාත්‍රද්දව බිම දාගන්න. ඒ බිම දැම්මට පස්සේ දැන් තියෙන්නේ වැද්දා ඉවර කරලා යහපත් ඥාන එකයි. ඉතින් ඒ වෙලාවේදී මේ දෙන්නා සම සමව හතම් කරනවා. හැබැයි ඒ වෙනකොට මනමේ කුමාරයා උඩ ඇද්දා බින්න. ඉතින් ඊට පස්සේ අර බලාහින කුමාරිට කියනවා දැන් කඩුව දීපන් මේක ඉවර කරන්න කියලා. නමුත් බලාහින කුමාරිගේ හිත තියෙන්නේ පස්සට දකින්න. නිසා කුමාරි කෝපෝ දෙනවා කුමාරයාට කඩුව ඉස්සර ගන්නවා පස්සට. කුමාරයා දැක ගන්නවා මෙච්චර මේ මම දිනාගත්ත කුමාරිකාව හදිස්සියේදී මට දෙන කෝපුව තමයි. ඒ දකින්නකොටම හිත වැටෙනවා මේ අවස්ථාවේදීම වැද්දා උඩ පැත්තට එනකොට කුමාරී සංඝාර කඩුවන. දුන්නකොට මොකද වෙන්නේ? වැද්දාසින් මනමේ කුමාරයා කිබෙල්ල ගැටේ. ඊට පස්සේ ටිකක් දුරට යනවා. ඊට පස්සේ වැද්දා දැනගන්න මේ කියන්නේ චපලයි කියලා. ඉතින් වැද්දා මනමේ කුමාරී තාම ඉන්නේ. ඒක නෙමෙයි මගේ පොයින්ට් එක. නමුත් මේ කතාවේ රටේට මම මේ කියන්න හදන්නේ. මනමේ කුමාරී තාම මේ වැද්දත් එක්ක ජීක ගන්න පුළුවන්. මොකද ඇද්ද දන්නවා. මේ තමන්ගේ ස්වාමයට මේ දේ කරා නම් අමන ගතිය ඇති මෙවැනි අඟනන් මම යන්නට කුමන කරනද කියලා කියන්නේ. එළවන් කියන රත්තරන් බටේ මට දීපන් නැත්තම් තෝක් කප්. අන්තිමට මනමේ කුමාරට වෙන්නේ මනමේ කුමාරත් නැති වෙනවා වැද්දක් නැති වෙනවා. ඒ වගේ තමයි අපේ හිත මේ සතනේදී ඡන්ද දෙන්නේ ප්‍රධාන කර්මස්ථානයේද නැත්නම් මේ මස්සද්දරද කියන එක සටහන් කරන දෙන්න අතර මේ ප්‍රශ්නේ තියෙනවා. කඩුව දෙන යන කනාපේ තමයි ප්‍රශ්නේ. මේ කඩුවට තමයි විතක්ක කියන්නේ. අපි දෙන්න උරිනුරු ගැටෙනවා. මූල කර්මස්ථානයක් තියෙන හිතවිලිත් එනවා. මේ ගැටෙන වෙලාවේදී අපි මේ මූල කර්මස්ථානයේ තියෙන යහ ගතියත් එහෙම නැත්නම් මදමාවකත් මේන මිච්ඡා විතක්කොල තියෙන අන්තවාදී ගති දෙකක් දැනගෙන අපි පුළුවන් තරම් මේ මූල කර්මස්ථානට කඩුව දෙන්න ගියොත් අනිවාර්යයෙන්ම මේ පැත්තේ ඉඳින්න තියෙනවා. නමුත් අපේ තියෙන චපලකම වුණොත් අපි විසනව කොච්චර කෙරුවත් භාවනා කරනොත් නෑ දැන් ගැන කල්පනා කරලා කමන්නේ. ඒ නිසාම රෙඩ නොවීමට කල්පනා කරලා කමන්නේ. නින්දා නොලැබීමට කල්පනා කරලා කමන්නේ. අනුන් ගැන අනුකම්පා කිරීම අදාට කල්පනා කරලා කමන්නේ. ජනපද ගැන කතා කරලා කමන්නේ කියලා කවදාකවත් මේ එකම විතක්කේවත් අපේ චිත්ත සංතානයට ඇතුල් වෙන්න බෑ අපි ඒකට අවස්ථාව නුදුමු. මේක මේ භාවනා මට්ටමේදී යෝගාවචරයට තියෙනවා. ඇත්තටම අර සීලය පිළිබඳව සීලය හා සම්බන්ධ වීචිකම කියලා ගැන කතා කරනකොට මේක බොහොම සිත් වැඩි. එහෙම නැතුව පරිවර්තන කියලා ගැන කතා කරනකොටත් මේක සිව් වැඩි. ඒවා පිළිබඳ යම් පරිච්ඡයක් ඇති කරන ඇතුළට යනකොට මේ ගොජ දාන හිතවිලිත් එක වැඩ කරන එකට කියන්නේ සාමාන්‍යයෙන් අපි ලොකු සංස පාවිච්චි කරන විතක්ක විජේ කියන මට්ටම. මේ විතක්ක විජේ කියලා කියන්නේ විතක්ක නැති තැනක් නෙවෙයි. විතක්ක සමූල ඝාතනයක් නෙවෙයි. විතක්ක කොච්චර තිබුණත් කඩුව අතර දෙන්නේ නැහැ. කඩුව දෙන්නේ මූල කර්මස්ථාන. එතකොට ඉබේම මේ විතක්ක හැලෙන්න පටන් ගන්නවා. මෙන්න මේ උපක්‍රමය නැත්නම් මේ කරන සියුම් තේරිල්ල බේරිල්ල පරියන්කේදී කරන්න බැරි නම් එහෙම නැත්නම් හිතවිලි මට්ටමේ කරන්න බැරි නම් අපි එදිනදා කතා කරනකොට කතරේ කලීතු කතා නොකලීතු කතා අතර වෙනස කරගන්න බොහොම අමාරුයි. අසුතු කල යුක්තන් සහ අසුතු නොකල යුක්තන් ජීවිතයේදී කලීතු දේ නොකලීතු දේ පිළිබඳ ජීවිතයේදී ප්‍රමුඛතාවයේ තීරීමේදී විශාල අවුලක් වෙනවා. ඒක නිසා මේ එදිනදා වැඩවලදී මම වෙනි කෙනෙක් මේ වගේ නික්කම්යක් ගැන කල්පනා කරන කෙනෙක් මොන වැඩද කළ යුත්තේ? කවුරු කැමති වුණත් අකමැති වුණත් තමන් කරන වැඩවලින් තමන්ගේ ඉස්සරහා ගමන පේන. ආනේ ප්‍රමුඛතාවකදී තේරීමේදී ඒ වගේම කතා කරන වෙලාවට මෙන්න මේ කතා කරුවොත් මගේ මෙන්න මේ වගේ සංඥාවක් යනවා. මෙන්න මේ වෙනකොට මේ කතාව කරුවොත් මේ වගේ සංඥාවක් යනවා කියලා. ඒක පිළිබඳව තේරුම බේරුමක් නැති වුණොත් ඒ පුද්ගලයා හැම වෙලාවෙදීම අර තමන්ගේ භාවනා ජීවිතයට මතු විවේකයට බාධා කරන වැඩ වර්ගයක් කරගන්න. ඉතින් ඊට පස්සේ මේ මනුස්සයා ඒ මැදවල තව ඒකට සම්බන්ධ බාහිර ඉන්න මිනිසුන්ට බනින්නත් පටන් ගන්නවා. මට මේ කරගන්න බැරි ආශෝලාගේ වැරද්ද නිසා කියලා. ඒ නිසා මේ සම්මා දිට්ඨියෙන් පස්සේ ඉන මේ සංකා සම්මා සංකප්පය පිළිබඳව භාවනාවේදී ප්‍රමුඛතාවයේ දීම පිළිබඳව හොඳ අවධියකින් කටයුතු කරනවා නම් තමයි තේරෙනවා ඊගාවට එන චිත්තක්ෂණේ අලුත් එකක්. ඒකදී මගේ මෙහෙවීම මානසිකාරය විතක්කය මෙනෙහි කිරීම මොකද්ද කියන එකෙන් මගේ ඉදිරි ගමන් පথේ සිද්ධ වෙනවා ඉතින් ඒක මනුස්ස ජීවිතයේදී පමණක් හම්බෙන සුවිශේෂී අවස්ථාවක් කිසිම වෙන ජීවිතයක අපට මේ වගේ ඉදිරියටමත් වෙන චිත්තක්ෂණයේ පූර්ණ නිගමනයකින් තොරව ගත කරන්න හම්බ වෙන්නේ නැහැ සම්කීපතාවක් මතක් කරා වගේ තීසං ආත්මවල ඒක සහජාසයෙන්ම තීන් වෙලා ඉවරයි. ඒ වගේම මිනිස්සෙක් උනත් මේ ඊගාටන චිත්තක්ෂණේ මට ඕන මූල කර්මස්ථාන යන්න පුළුවන් නැත්නම් මට ඕන මේ හිතවිලි වේදනා රද්ද වලට මන්මත් වෙන්න පුළුවන් කියන එක මගේ යතේ තියෙනවයි කියන එක දේව ධර්ම ආදාන කිසි කෙනෙකුට හිතා ගන්න බෑ. ඒගොල්ලෝ හිතන්නේ දෙවියන් වහන්සේගේ තීන්දුව කියලා. ඒ මනුස්සෙක් හිතන්නේ කවදාකවත් මනුස්සයෙකුට මේ සුවිශේෂී එහෙම නැත්නම් ස්වෛරී සරබලධාරීත්වය කියනවා කියන්නේ. ඇත්තටම Taman තුල වීතිකම කෙලෙස් හිතේ තියෙනකන් Tamanවත් හිතන්නේ. පරිඋත්ථාන කෙලෙස් පිළිබඳවත් යම් යම් වෙලාවක ජයගත්ත නැති කෙනෙකුට මේ මූල ධර්මෙ හිතෙන්නේ. හිතන්නේ මේක එන වේගෙට මම මොකද කරන්නේ කියලා අර කෙලෙස් ප්‍රවාහයටම තරදෙනවා මිසක් ඒ වෙනකොට තනවා වඩාගත්ත මූල කර්මස්ථානයක් නැහැ. තනවා වඩාගත්ත සතියක් නැහැ. සමාධියක් නැති කෙනා හිත රැල්ලටම ගසාගෙන යනවා. එතකොට වැලේ තමයි නතර වෙන්නේ. රැල්ලට වැටුනොත් රැල්ලට අහුවෙනවා. රැල්ලට වැටුනොත් රැල්ලට අහුවෙනවා. නමුත් හැම චිත්තක්ෂණයකම මේ දෙකේ පුරිනුර ගැටලා තියෙනවා. ඒ දෙකේ හිතන්නත් තමයි මූල කර්මස්ථානයේ ස්වාධීනව ජය ගන්නවා කියලා. ඒ වගේම හිතන්න අරකයි මේ හිතවිලි වලට කොඳු වැඩ පෙළක් තියෙනවා කියලා. මේකට දක්වන විතක්කයෙන් තමයි අපි දක්වන අනුග්‍රහයෙන් තමයි මේ විතක්ක සහ ඒ කියන්නේ මිච්ඡා විතක්ක සහ මූල කර්මස්ථානය අතර ජය පරාජය තියෙන්නේ. ඉතින් ඒක කලාවක් බව එහෙම නැත්නම් ක්‍රමසා විදි වලින් කල යුක්තක් බව තේරුම් ගන්නකොට යෝගාවචරයාගේ භාවනාව සෑහෙන දියුණු මට්ටමකට ඇවිත්. එහෙම නැත්නම් තමන් පිළිබඳව සෑහෙන විශ්වාසයක් ඇතිලා තියෙනවා මොන විදිහේ මේ විතක් වලින් මාව කෙලෙසන් හැදුවත් ඒ විතක්ක ප්‍රවාහයේ වැඩි වෙලාවෙදී මම ඔළුව පාත් කරගෙන ඉන්නවා. නමුත් මටත් අවස්ථාවක් එනවා කියලා ඒ විතක්ක පිළිබඳ හොඳ සීරු මාරුවක් ඇති කරන මූල කර්මස්ථානයට වාංගු කළ මේ අයින් කරන පටන් අරගත්තට පස්සේ දෙවට තේරෙනවා එවැනි විතක්ක බාධා නැතත් මූල කර්මස්ථානයේ රැකීම විතක්ක බාධා නැති තැනක රකින්නට වැඩිය සෙල්ලක්කාරයි ඊට වඩා අභියෝගශීලී ඊට වඩා අපිට අදිෂ්ඨාන ශක්තිය වඩන සුළුයි. චිත්ත ශක්තිය වඩන සුළුයි. ආනෙම ගියාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මිත්‍ර ප්‍රතිරූපකයා සහ මිත්‍රයා කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. කල්යාණ මිත්‍යා සහ මිත්‍ර ප්‍රතිරූපකයා කවුද කියලා. මිත්‍ර ප්‍රතිරූපකයා මොනත හොඳ ලස්සනට හිතියට එයාගේ යකින් තියෙනවා ඒ වෙනම න්‍යාය පත්‍රය. මේ හිතවිලි වල මේ ඥාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක, අනවඤ්ඤප්ති පරිසංයුක්ත විතක්ක, පරානුද්යතා පරිසංයුක්ත විතක්ක, මේ ලාභ සත්කාර සංයුක්ත විතක්කවල හැම වෙලාවෙම තණ්හා මාන දිච්ච කියන මමායනේ වඩන ඒ පුස්ස කියන ඇතුලේ. ඒ කුණ කියන ඇතුලේ. ආනේ කුණ බැලුව බැලමට අපි මෙතෙක් සංසාරේ බලලා තියෙන එක හොඳ දෙයක් විදියට. මේ සම්මා දිට්ඨිය ඇතිවෙච්ච හිත මේ වගේ පුංචි දේවල් නොසලකා නොහැර කටයුතු කරන පටන් අරගත්තොත් Tamanට තීරෙන්න පටන් ගන්නවා මේ සති චෛතසිකය එහෙම තමයි සති චෛතසිකෙන් ආඩ්‍ය වෙන විතක්කය මොන තරම් යොමුක් කරලා දෙනවා මොන තරම් ගොනුව පිළිබඳව වග වෙනවද කියලා ඒක දෙවැනි දෙකම හගලා තන්තිලා නැහැ ස්වාධීන තනි ක්‍රම තමයි ලෑස්ති වෙලා ගියොත් දැනගෙන ගියොත් ඒකේ තියෙන ප්‍රභවය දැනගෙන ගියොත් වැඩ ගන්න පුළුවන්. ඉතින් මේ විතක්ක චෛතසිකය පැවිදි වෙච්ච අයට වැඩිය පැවිදිච්ච නැති අයට වෙනස්ය. ස්ත්‍රීන්ට වෙනස්ය, පුරුෂයන්ට වෙනස්ය කියලා මොකක්වත් නැහැ. හැබැයි මේක පිළිගන්නේ නැති ගතිය. මෙහෙම දෙයක් Tamanට කියනවා කියලා පිළිගන්නේ නැති ගතිය සම්මාදිට්ඨිකන් සහ මිච්ඡාදිට්ඨිකන් අතර ප්‍රසිද්ධයි. සම්මාදිට්ඨිකයි කියලා කියන්නේ Tamanට හොඳට පුරුදු කරගෙන ගියොත් මෙන්න මේ වගේ දේ යොමු කරන්න පුළුවන් සංකප්පමය සංකල්පමය ශක්තියක් ලැබෙනවා. අනේ ඉවෙන කෙනාට පමණයි අර සංසාර පුරාට ගෙනාපු ඒ ගති පුරුදු අසුචි අර්ථකම් එනකොට ඒවා පිළිබඳව නැදහිකව නැදහත්ව කල්පනා කරලා යහ මාර්ගය ධ්‍යාවට යොමු කරද්දෙන්න පුළුවන්. ඒක කවදාකවත් හිතන්න නරකයි. ඒ ආශිර්වාදතාවදී ගුරුවරයා කරලා දෙයි. බුදුහාමුදුරුවෝ කරලා දෙයි. කාගර සුබ පැතීමකින් වෙයි. දෙවියෝ ආරසා කරයි. ඒ සෑම දෙයකම වෙන්නේ තමන්ගේ හීනත්වේ, දීනත්වේ සහ පරාදීනත්වේ. මේ විතක් කියන විතක්කයේ තියෙන මේ ගතිය තේරුම් අරගන්න පටන් අරගත්තොත් තමන්ට පේනවා අර කලින් කලින් කරපු ගොරෝසු කෙලස් කැපුවට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපට මේ මොමසියුම් එකලසක්. සියුම් සුසර කිරීලක් අන්නේ කුසල කිරීම කරන්න පටන් ගන්නකොට නැත්තම් ඒක Tamanට එළමෙනකොට පේනවා සංසාරේ මෙතෙක්කල් කවදාකවත් අපි අපේත් එක්ක මාත් එක්ක මේ වගේ සියුම් එකලසක් කරලා නැහැ. කෙරුවා නම් අපිට මෙතෙන් දෙන්න වෙන්නේ. මේක එක සැරයක් ජීවිතේ කරන්න ඕනේ එක සැරයක් මුළු සංසාරයටම කරන්න ඕනේ. ඒසී කෙරුවට පස්සේ Tamanට එන පරිචය, ඒ අත්දැකීම, ඒ අදිෂ්ඨාන ශක්තිය නැති කරන්න පුළුවන් බලවේගකුත් ලෝකේ කාටක ශාප කරන්න බෑ උඹට මේ දෙයක් ඉදිරිපත් වෙච්චාම යහ නැතනම් හරි වැරදි සම්මා මිච්ඡා කියන දෙක තේරුම් ගන්න පුළුවන් ශක්තිය මම ඔබට ශාප කරනවා දිනලා නොවේවා මම ඔබට ගහනවා ඔබෙන් අයින් කරන්න ඕනේ කියලා කාටක කරනවා ඒක නිසා මම නැවතත් කියනවා අර බරපතල කෙලෙස් සහිත කෙනාට එහෙම නැත්නම් අත්ති කිලමතාන් යෝග කාමසුකල්ලි කාන් යෝග වගේ බරපතල ඉන්න කෙනාට මේක තේරුම් කරගන්න අමාරුයි නැත්නම් ක්‍රියාවත් කරන්න අමාරුයි. මොකද ගුරුසු කෙලස් එක වැඩ කරන නිසා. හතරතරන් කෝවිලාන්දි ඉස්සර වෙලා ගුරුසු මඩකට අයින් කරගන්න. අයින් කරලා කළ අන්තිම හරි අර කරාතරන තියෙන කර්මඤ්‍ය ගතිය, සුඛනම්‍ය ගතිය, දිලිසන ගතිය මතුනට පස්සේ තමයි අපි කෝවිලා උණු කරලා. ඒත් කම්ම සුද්ධ කරන්න. අන්නේ සුද්ධ කරනකොට යෝගාවචරයක් විසින් අත්‍යන්ත වශයෙන්ම පෞද්ගලිකව කරන වැඩක් නෙවෙයි. මෙතෙන් යනකොට දෙන්නේ කතාවක් නැහැ. දෙන්නේ කතා කරලා මේ පරානුද්දාචා පරිසංගිත ඔක්කේ පන්නන්න බෑ. දෙන්නේ එකක ඉන්න ගමන් මේ ඥාති විතරකේ පන්නන්න බෑ. හැම වෙලාවෙදීම ඒක පීයක මුවාට දැල්ල මොට කරන්න වගේ මොට කරලා. ඒක කරලා කරලා කරලා මේ වගේ තැනකට ගියාට පස්සේ මේ සියුම් එකලස කියන්න පුළුවන් මිනිස්සුගේ ජීවිතයේ සදාචාරාත්මක ශිෂ්ට සහ ශිෂ්ට ශිෂ්ටාචාරය අනුව මහත්ම ගතිය අනුව අපි කරන ඉතාම සියුම් එකලසක් තියෙනවා. ඉතින් මේ දේ අනිකුත් ආගම් වල කරන්නේ බුදුහාමුදුර අපට කරලා දෙන්නේ. හැබැයි බුදුහාමුදුර නොකරන්නේ නැහැ. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සුද්ධ කරලා එනකොට කියනවා මෙන්න මෙතෙන්ට එනකොට මෙන්න මෙතන තැනක් තියෙනවා මෙන්න මේ වගේ සිවුතර කන්නේදී ඔබම කරගන්න ඊට ඉස්සලා හොඳ සම්මාදීක්ෂයක් ඇති කරගන්න කියලා මේක වෙන්න පුළුවන් නැත්නම් මේ හරියදී තමයි බුදුහාමරගේ පුරුෂ ධම්මකාර්ති ගුණේ මතුවලා ඉන්නේ. ඒ මනසගේ සංකල්පනේ වෙනසක් ඇති වෙන්නේ මෙතනදී තමයි. සම්මාදිට්ඨියෙන් සම්මාදිට්ඨිය ක්‍රියාවක් වෙනවා. වචනේත් නැගන්නේ ඉස්සලා සංකල්ප හැදෙන්න. ක්‍රියාවක් වෙන්නේ ඉස්සලා සංකල්ප හැදෙන්න. ඉතින් ඒ මේ අර අඟුලිමාල দমনය කරපු අවස්ථාවේදී මේ සර්වඥාන්ත කැලේ වහන්සේ කැලේ අද්දරට ගිහිල්ලා කැලේ දිහාවට යන බවක් පෙන්නට පස්සේ ඉන්නුවාට පස්සේ අඟුලිමාල කැලේ ඉඳලා බලන් හිටියා බොහොම සුකුමාර මිනිස්සෙක් කෙනා බොහොම ලේසියෙන් කපා ගන්න පුළුවන් කියලා. එන ස්වරූපේ. ඊට පස්සේ කැලේ ඇතුළට වෙඳලා බොහොම හිමීට ශබ්ද නොකර පිටිපස්සෙන් එලවන්න පටන් ගන්නවා. ඒක සර්වඥාන්සේ දන්නවා මේ මොකද වෙන්නේ කියලා ඒක ඉර්ධියක් පානවා. මේ දෙන්න අතර පරස්පරය දුරස්ත වෙනස ඇති වෙනස් ලං නොවන විදියට කරගෙන බොහෝ මේ මිල ගමන් කරනවා. අඟුලි වල ආපි පිඹගෙන දාගෙන දූගෙන එළවන. එළවන එළවන එළවන නොකොච්චර ඒවත් අතර දුර වෙනස් වෙන්නේ. ඊට පස්සේ බැරි තැන අර මුරගාල කෑ ගහලා කියනවා නතර වේ සමනය මේ කියලා කෑ ගහනවා. ඒකට බුදුරජාණන් පිටිපස්සේ බලන්නත් කියනවා. ඔබට පුළුවන් නම් නෑ මම නම් නතර වුණා අපිට පුළුවන් නම් නතර වෙන්න. ඒ අඟුලිමාල කියන්නේ බොහොමත් මේ බැච් එකේ බැක් ස්ටොප් කරපු මනුස්සයා. උත් බ්‍රේන් එක. මම කල්පනා කරනවා මේ මටත් වැඩිය වේගයෙන් ඉස්සරහට යන මේ ශ්‍රමණයා කියනවා මම නතර කරුවයි. අල්ලගන්න බැරුව මේ පිටිපස්සෙන් යන හිමීට මම යන මට කියනවා උඹට පුළුවන් නම් නතර වෙන්න කියලා. ඉතින් එතෙන්දි තමයි මේ සංකල්ප මේ වශයෙන් කියන මේ සංකල්ප දෝරේ ගලනකොට ඒක නතර කරන්න බැරි නම් මොකද්ද මගේ තියෙන පෞරුෂත්වය? මිනිස්සු මට ධාමරිකයි කිව්වට මම වාලෙක්. මම බැලෙක්. අන්නේ සංකල්පයක් නතර කරගන්න බැරුව දුවන කියන්නේ. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ සංකල්ප නතර කරලා තියෙනවා. ඒක ඒකට මම මුලින්ම යතේ කියන කඩුව වැටෙනවා. අන ගහලා කියනවා අනේ මටත් උන්නේ සාත්‍ර කියලා දෙනවා. ඒ වගේම සුද්ධෝදන රජුගේ ඉස්සල්ලාම දවසේ ඒ සර්වඥාන්තිකේ බුලක්පුරයට වැඩියට පස්සේ සර්වඥාන්ති උදේ පාන්දර කල්පනා කරලා බලන 12000ක් ශිෂ්‍ය පිරිසත් එක්ක ආවා කිසි කෙනෙක් නතර වීම පාස්පන් දුන්නේ නැහැ කිසි කෙනෙක් උදේ නැගිටලා පස්සේ උණු වතුර ඇල්ලලා දැහැටි දමු දුන්නේ නැහැ කල්පනා කරලා දැන් මේ 12 දිනා 12000කම අද දවසේ මොකද දෙන්නේ මොනවද කල්පනා කරා මොනවද ආහාර කරන්නේ ඊට පස්සේ පෙර බුදුරු ගැන කල්පනා කරනකොට දැක්කා ඔක්කොම පිළිපාත යන එක තමයි කරලා තියෙන්නේ. පිළිපාත කියන්නේ. පිළිපාත කරගෙන කරගෙන යනකොට මාළිගාව ඉස්සරහට යන්න සිද්ධ වුණා. ඉතින් බලනකොට මේ මාළිගාව රජකම් කරපු රජ පුතා දැන් හිඟා කරනවා. ඉතින් ඒක යසෝදරාට පස්සේ විලැජ්ජාවක් වුණා. දුවන කියලා මාමණ්ඩිට කිව්වා. මාමණ්ඩි ඔන්න පුත්‍රයාගේ වැඩේ මූණ ගලී ගන්නවා. ඒ මොකද කියලා වань ගිහිල්ලා බලන්න කිව්වා දැන් කවුගේ මොකද වෙන්නේ කියලා. බලනකොට හැබැයි නම් ඔන්න හිඟනවා. ඊට පස්සේ රජුරන්ට ඇත්තට උඩට මොනවක්වත් ඇඳ ගන්න තරමක් කලබලයි. පුදුවාය නිර්වස්ත්‍රව දුවන ගිහිල්ලා ගියා මොකක්ද මේ කරන මේ නව නිග්‍රාව. ඉතින් සර්වඥ නිකෝ මහරජා අපි වංශ පවත් වංශ පවත්තන. රජුව මොනව කතා කරනතුනි අපේ රාජ සම්මත මහා වංශේ අපේ වංශේ කවුරුවක්වත් හුඟා කාලා තියෙනවා. නෑ මහරජා මේක තමයි ආර්ය වංශය. ඒ ආදි විවහාරයෙන් කතා කරනකොටම ඒ රජුරවණ්ඩ ඇතිවෙච්ච අර සංකල්පනේ වෙනස කොච්චරද කියනවනම් ඒ වීදියේදී උඩුකය දිරු වස්ත්‍ර වෙඳගෙන සෝවන් වුණා කියලා කියනවා. ඒ සංකල්පනේ වෙනස අපි හිතන්නේ බොහෝ කාලයක් කැසපට ගහගෙන අමුඩ ගහගෙන සීරුවෙන් කරන්න ඕන එකක් කියලා. නමුත් ඒ මට්ටමට හිත සියුම් වෙලා දිනු වෙලා ඉන්න එකනට කාලයක වෙනසක් නැත්තේ මේ සංකල්ප මිච්ඡා විදිහට ගන්න පටන් අරගත්තොත් ධම්ම ආකාරයකට හතුරෙක් හතුරෙක් විසින් කරන්නා වූ තරම් ධර්ම අපරාධයක් කරනවාද සම්මා සංකල්පයට වැටිච්ච ගමන් ඒහා සමාන ඒ කියන්නේ පැත්ත වගේ චිත්ත ශක්තිය සහ ධිට්ඨාන ශක්තිය ඇති කරගන්න. ඉතින් ඒකට පෙළ ගහන්න තමයි අර සම්මා දිට්ඨිය ඇති කරන්නේ. සම්මා දිට්ඨියෙන් පස්සේ මේ මිච්ඡා දිට්ඨිය මිත්‍යා සංකප්ප සම්මා සංකප්ප එනකොට යෝගාවචරය මේක පිළිබඳව බුද්ධ දේශනාව දන්නවනම් ඒ වගේම තමයි මේක ඉස්සලා මේ වගේ දේවල් වලදී මාරු කරලා හෙට්ටු කරලා මේක තේරුම් බේරුම් කරගන්න බැරුව ඉන්න හිටපු එකට මේ චින්තාමය ඥාන මේ අන්වය ඥාන මේ තර්ක ඥානත් වටගත්තොත් අනිත් දවසේ භාවනා කරනකොට මේ වගේ එනකොට පැහැදිලි නිකමනකට යන්න පුළුවන්. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා කොහොමද මේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප වලට බලපාන්නේ එහෙව් සම්මා සංකල්පයකින් ධනා වඩා ගන්න නැතුව පෝෂණය කරන්න නැතුව සම්මා වාචාවක් සම්මා කම්මන්තයක් ඇති වෙන්නේ. එනවා නම් ඒවා නිකන් බාහිරින් එන දේවල් ඇතුලින් එන දේවල් නෙවෙයි. නිසා යෝගාවතරයක් වැඩ කරගෙන යනකොට භාවනාවේදී පරියන්කේදී සක්මනේදී ඇති කර ගන්නාලද මේ මූලික ගුණධර්ම බාහිර සමාජයෙන් එන්නා වූ විවිධාකාර දේවල් එක ගැටෙනකොට හැම වෙලාවෙදීම <clears throat> හරි නිගමනය ගන්න පාර වැටලා තියෙන්නේ හරි වැරදි මාර්ගයක් තුන. කරබැලීමෙන් තමයි ලැබෙන මාර්ගයක් තුන. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට බණක් ධර්ම කොටසක් ඉවෙනි තරකට තරමට දියුණු කරව පුද්ගලට වැටෙනකොට තේරෙන්න පටන් ගන්නවා. මේක මට ඉතර ඇහුනේ නෑ දැනුයි තේරෙන්නේ කියලා. ඇත්තට මේක හේතුව තමන්ගේ අර ඉතුරු දක්ෂතා ගුණධර්ම දියුණු වෙනකොට තමයි මේක වටිනාකමක් තියෙන්නේ. ඉතින් ඒක මෙවැනි කියන්නේ සංකල්පමේ වෙනස්කම් කවදාකවත් හිතන්න එපා. ඒ ආගම් අනුව ආගම් අනුව කියන වචන මම අයින් කරනවා. රට රාජ්‍ය අනුව කාලය අනුව භාෂාවල් අනුව වෙනස් වෙන්නේ. මේ සනාතන ධර්මතාවයක් මේක තියෙන්නේ. ඒක නිසා අපි ඒකට භාවනා කරන වෙලාවදී හම්බුච්ච වෙලාවක මට ලොකු සාහිත්‍යයක් වචන කියන එකවර කඩාපනින්න එපා. නමුත් මේ පුංචි දේවල් නිසා අපි කරගෙන ගිය අර සියුම් එකලස යම් තැනක හිර වෙන බව තේරෙනවා නම් භාවනා පමනක් කරලා බෑ. බණ අහලා මෙව්වත් එකතු කරගෙන හරියට ඒ තැන එනකොට හරියට තැනට ඇනේ ගහන්න පටන් අරගත්තොත් එතන එතන එතන එතන ලොකු මේ කායික වාචික මානසික ක්‍රියාවල වෙනසක් ඇති වෙනවා. ඒක මේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ කොච්චර ලස්සනට විස්තර කරලා දුන්නා දන්නේ නමුත් මේවා සාමාන්‍ය මේ අවුරුදු 2500ක් 600ක් යනකොට ඉතාම සිව් වශයෙන් පොත්පත්වල ලියවිලා නැහැ. ඒක පවතින්නේ ඇත්තටම සජීවී ශාසනයක් කියන ගුරු ශිෂ්‍ය පරම්පරාවල් වල ගුරුවරු මේවා දැනගෙන ශිෂ්‍යයන්ට මේ සිවුම් කොටක් කියලා දෙනවා. අටුවාවේ මේවා තියෙනවා නමුත් අද කාලේ ගාක් වෙලාවට සාකච්ඡා කරන්නේ මොකද අද හැම සංඥාවන්ත නමක්ම සමාජ සීයකට බෑ. ඒගොල්ලෝ ඉතින් සමාජයට බැසට පස්සේ ගිහින්ට යන්නේ නැතක්. මේ භික්ෂුව සිවුර අතර ගන්නේ සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණන්තාය ඉමං කතාවන් දත්තා පබ්බාජේ තමන් බන්දී කිය. අවතරයි ස්වාමීන් වහන්සේ සියලු සතර දුක් ගෙවන් කරලා බෑ නිවන් පිණිස මට සිවුර දෙන්නේ කියලා. නමුත් අරගෙන අවුරුදු පදයක් ගියාට පස්සේ ඒකේ අර කියන විදිහේ සීලමය සමාධිමය ප්‍රඥාව අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා ක්‍රමයට ගියේ නැත්නම් ඉතින් මොකක් හරි ඔය කියන හයෙන් එකක් අල්ලගන්න. එක්ක බලානුද්දායක වැඩක් පටන් ගන්නවා. එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන දිලෝක වැඩක් පටන් ගන්නවා. එහෙම නැත්නම් නිඳා නොවෙන්න වැඩක් පටන් ගන්නවා. එහෙම නැත්නම් ලෙඩ නොවීම පිණිස වැඩක් පටන් ගන්නවා. එහෙම නැත්නම් ඥාති සලකන්න පටන් ගන්නවා. මොකක් හරි එකක් පටන් අරගත්ත පස්සේ ඒ අනුග්‍රහ ලැබෙන ගිහියන්ට හරි අමාරුයි හරි පාර තෝරගන්න. ඒක නිසා මේ ගිහියෝ වේවා පැවිද්දෝ වේවා බුද්ධ ධාතනේ කියන්නේ පින් කිරීමට වඩා පවු නොකර සිටීම. ප්‍රශ්න තියෙන්නේ මෙව පවු කියලා කියලා දෙන්න අමාරු සමාජ මට්ටමේ. ඔක් මිත්‍යා විතක්කයට ගොඩ නැගිලේ ගොඩ ගහනකොට පේන්නේ අර ප්‍රධාන තුන නැති වුණාට මෙව්වයිදී සියුම් එකලසක් තේරුම් ගන්න බැරි වුණොත් ඒ ගැඹුරු විපස්සනාවට එහෙම නැත්නම් විපස්සනා ඥානවල ගැඹුරු වර්ගුන්ට බාධා ඇති කරන නිසා ඒ දැනට එනකොට ඒ දැනට තන්වැසි නුවණ වශයෙන් අවශ්‍ය මේ ඥානය අවශ්‍ය මේ තීරණය අරගන්ට මේ ධර්ම කොටාසේ තියෙන ආධමිකසේ හේතු වේවා උදව්වක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මම නතර කරනවා සියලු දෙනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා